පෙරවන් සරණයි හැම දිනකටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ ධර්ම කොට සිටින ගෞරවනීය ස්වාමීන් වහන්සේලාත් ඒ වගේම සම්බන්ධ වී සිටින ගිහි පින්වත් හැම දෙනාමත් අපි මම කරුණාවෙන් යුක්තව ඒ සියලු දෙනාට රත්නත්‍රය ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අද දවසේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි පසුගිය සති 11ක් මුළුල්ලේම කතා කළේ පාරමිතා ප්‍රකරණෙහි පාරමිතා ධර්ම පිළිබඳව මූලික වශයෙන් අපි පැහැදිලි කිරීම කිහිපයක් සිදු කළා. පාරමිතා කියන්නේ මොනවද? ඒ පාරමිතා ධර්මවල තියෙන අවශ්‍යතාවය මොකක්ද? පාරමිතා ධර්ම සහ මුදිපාක්ෂික ධර්ම අතර තියෙන සම්බන්ධතාවය කුමක්ද මේ කරුණු මූලික වශයෙන් අපි පැහැදිලි කරගෙන ඉන් අනතුරුව දාන පාරමිතා විග්‍රහ කරලා පසුගිය සතිය වෙනකොට අපි සීල පාරමිතාවේ මූලික කරුණු පැහැදිලි කරලා අපි පසුගිය සතියේ සාකච්ඡා කරලා නිමා කළේ සීල පාරමිතාවේ චාරිත්‍ර සීලේහි ප්‍රතිපත්ති ක්‍රමය එතකොට චාරිත්‍ර වාරිත්‍ර වශයෙන් සීලේ ආකාර දෙක පිළිබඳව ඒ වගේම වාරිත්‍ර සීලය පුහුණු කරන තැනත්තා එහි ප්‍රතිපත්ති ක්‍රමය කොහොමද අනුගමනය කරන්නේ කියන්නේ අපි එහිදී විශේෂයෙන් අවධාරණය කළා කතා කළා සාකච්ඡා කළා ශික්ෂණ මාත්‍රයෙන් නවතින්නේ නැතිව ඒ කියන්නේ කය වචනයෙන් වැරදි නොකරන මාත්‍රයෙන් පමණක් සීලය පාරමිතාවක් හැටියට පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ශික්ෂණයෙන් අපි අවතීර්ණ වෙන්නට ඕන සංවරයට ඒ සංවරය කොට නැගෙන්නේ මානසික වශයෙන් උත් අපිට ඒ සීලයට අදාළ මානසික தත්ත්වය ගොඩනගා ගන්නට පුළුවන් වුණොත් ඊට පස්සේ අපි අවතීර්ණ වෙන්නට ඕන ගුණයට. ගුණය කියලා කියන්නේ ඒ සීලය රැකෙන ආකාරයට අපේ මනසේ අවශ්‍ය ගුණය පිහිටීම. එතකොට ඒ தත්ත්වයටපත් වුණාම සීලය අමුතුවෙන් වෙහෙසිලා මහන්සි වෙලා රැකිය යුත්තක් නෙවෙයි. එය Tamanගේ ස්වභාවයේ බවට පරිවර්තනය වෙනවා අනුක්‍රමයෙන් ඊට අදාළ ගුණාංග අපේ චිත්තසංතානයේ අවදි වුණා. එතකොට මේ ශික්ෂණය සංවරයක් බවටත් සංවරය ගුණයක් බවටත් පරිවර්තනය කරමින් මේ සීලය ආධ්‍යාත්මික සංවර්ධනයේ යම් යම් අවස්ථා නියෝජනය කරමින් අපි ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන කාරණේ තමයි සීලයෙහි ප්‍රතිපත්ති ක්‍රමය කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක අනුගමනය කළ යුතු පුරුදු පුහුණු කළ යුතු ක්‍රමය. එතකොට එහි වාරිත්‍ර කොටස වැලකී යුතු කොටස ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම ආදී වශයෙන් ඒ වැළකීම වගේ මේ වැළකී සිටීමට අවශ්‍ය මානසික සංවරය සහ ආධ්‍යාත්මික ගුණය අපි කොහොමද අවදි කරගන්නේ කියන එක තමයි වාරිත්‍ර සීලයේ ප්‍රතිපත්ති ක්‍රමය කියලා අපි පැහැදිලි කරගත්තා. චාරිත්‍ර සීලේ ප්‍රතිපත්ති ක්‍රමය කියලා කියන්නේ කල යුතු දේවල් කරන්නට පැවැත්විය යුතු දේවල් පවත්වන්නට යුතුයකම් වගකීම් Tamanගේ භූමිකාවට අදාළ කාර්යයන් මනුෂ්‍ය ධර්මයට අදාළ කාර්යයන් තමන්ගේ ජීවිතයේ අවශේෂ තත්වයන්ට මහානකම හෝ මාතෘත්වයේ පීතෘත්වය ආදී වශයෙන් ඒ තත්වයන්ට අදාළ කාරණා එතකොට තමන් ගුරුවරයෙක්ද ශිෂ්‍යයෙක්ද වැඩිහිටියෙක්ද ආදී වශයෙන් මේ විවිධ තත්වයන් යටතේ විවිධ අවස්ථා යටතේ අප විසින් කල යුතු කොටස එතකොට කල යුතු කොටසත් උදේ අපි නොකර බැරිකම නිසා එතකොට ඒක අපිට කරන්නට අපි වෙත පැවරිලා තියෙන නිසා එපමණකින් අපේ යුතුයකම් ඉටු කිරීමක් වශයෙන් අපිට ඒක කරන්න පුළුවන් මානසික වශයෙන් ඒකට ලොකු පෙළඹවීමක් නැතුව ඒ කියන්නේ මනසේ ඒකට සුදුසු විදිහට මනස සැකසিলা නැහැ හැබැයි දැන් නොකර බෑ මේක මගේ කර පිටට පැටවිලා තිනවා ඒ නිසා කරනවා අම්මා තාත්තට සලකන්න ඕන කියලා තමන්ගේ කිසිදු හැඟීමක් නැහැ. හැබැයි වෙන සලකන්න කෙනෙක් නැහැ. නොසලකා හැරියොත් සමාජයෙන් චෝදනා ලැබෙනවා, නිග්‍රහ ලැබෙනවා. ඉතින් එහෙම නිග්‍රහ විඳින්නටත් බෑ. ඒ නිසා ඉතින් කරන්න දෙයක් නැතිකම නිසා කොහොම හරි මව්පියන්ට සලකන. එතකොට එතනත් එක්තරා චාරිත්‍ර ශීලයක් තමයි පවතින්නේ. නමුත් ඒ චාරිත්‍ර සීලය හුදෙක් අර ශික්ෂණ මාත්‍රය තුල කායිකව සහ වාචසිකව පමණක් ඒක පවත්වන මානසික සහයෝගයක් නැහැ ඒකට. එතකොට ඒක සැබෑ සංවරයක් தත්වෙට වැඩෙන්නේ මෞපියන්ගේ ගුණය හඳුනාගෙන වටිනාකම හඳුනාගෙන ඒ අය කෙරෙහි ගෞරවයක් ඇති කරගෙන මේ මෞපිය උපස්ථානයේ තියෙන වටිනාකම නුවණින් තේරුම් අරගෙන ඒ කටයුත්ත කරන්න පුළුවන්. ඒ වගේ මේක ගුණයක් බවටපත් වෙන්නේ කෘතවේදීත්වයේ කෘතඥතාවයේ ඇතිව අපේ අම්මා තාත්තගේ මේ මේ යහපත සිද්ධ වුණා අමතාත්තගෙන් පමණක් නෙමෙයි ලෝකේ කාගෙන් හරි අපට යහපතක් සිද්ධ වුණොත් අපි ඒක සිහිපත් සිහිපත් කිරීම ප්‍රත්‍යুপකාර කිරීම මනුෂ්‍ය ධර්මයක්. ඒතර මං විතරක් නෙමේ අනිත් අයත් හොඳින් ජීවත් වෙන්නට උන ඒ අය මගේ පැවැත්ම සඳහා සහාය වෙනවා මම ඒ අයගේ පැවැත්ම සඳහා සහාය විය යුතුයි කියන මේ දැක්ම ඇතිව ඊට අදාළ කරුණාව මෛත්‍රිය ප්‍රඥාව වීරිය අදිෂ්ඨානය ආදී ගුණාංග අවදි කරගෙන ඒවා මත පිහිටලා තමන්ගේ මනසේ ಗುಣ දියුණු කර ගැනීමක් හැටියටත් ලෝකයට උපකාර කිරීමක් හැටියටත් නිර්වාණය සඳහා අවශ්‍ය පුහුණුව හැටියටත් નિවරදිව තේරුම් අරගෙන ඊට අදාළ ගුණාංගවල පිහිටලා කටයුතු කරන්න පුළුවන් තමයි ඒක තමන්ගේ ස්වභාවය බවට පත් එතකොට ඒ තමන්ගේ ස්වභාවය බවට පත් වුණාට පස්සේ ඒක කරන එක නෙවෙයි වෙහෙස කර වෙන්නේ ඒක නොකර සිටීම තමයි තමන්ට ලොකු බරක් හැටියට දැනෙන්නේ එතකොට මේ බරක් හැටියට දැනෙන්නේ අනිත් අය දොස් කියයි අනිත් අය චෝදනා කරයි කියලා නෙමෙයි. තමන් තමන්ගේ ප්‍රകൃතිය එක නෙමෙයි. එහෙම අම්මා තාත්තට සලකන්න කෙනෙක් නැතුව ඉඳියදී සිටියදී අපි නිකන් මගහැරලා ඉන්න ගතිය ඒක මගේ හැටි නෙමෙයි. මට එහෙම ඉන්න බෑ. එහෙම ඉන්න පුළුවන් විදිහේ දුර්ගුණයක් මගේ ළඟ නැහැ. එතකොට මව්පියන්ට අපි සංග්‍රහ කරන්නට ඕන සලකන්නට ඕන කියන අදහස චිත්තසංතානයේ එක කිදා බැසගෙන පවතිනවා. ඒ කෘතවේදීත්වය. එතකොට ඒ තුලින් ಗುಣ වැඩෙන හැටි Tamanට පෙනෙනවා. අම්මා තාත්තටත් යහපතක් සිද්ධ වෙන හැටි. Tamanගේ මනසෙත් ಗುಣ වැඩෙන හැටි. අන්න එහෙම ආධ්‍යාත්මික වශයෙන් අපේ දැක්ම අවදි වෙන්න අවදි වෙන්න අපිට ගොඩාක් දේවල් ශක්තිමත්ව ඒවාහි පිහිටා සිටින්නට පුළුවන් ගතියක් ඇති වෙනවා. අන්න ඒ විදිහට අපි කල යුතු දේ යුතුයකම් වගකීම් ආදිය අවස්ථාවෝචිතව ස්ථානෝචිතව අපෙන් කෙරෙන්න ඕන ප්‍රතිපත්තිමය කොටස තමයි චාරිත්‍ර සීලය කියලා කියන්නේ. ඒ චාරිත්‍ර සීලය අර ශික්ෂණ මාත්‍රෙන් අපි නවතින්නේ නැතිව සංවර මාත්‍රෙන් නවතින්නේ නැතිව ඒක ආධ්‍යාත්මික ගුණයක් තත්වයට වර්ධනය වෙන්නට අපි අනුගමනය කලන්න ඕන වැඩපිළිවෙල කුමක්ද? ඒක තමයි චාරිත්‍ර සීලේහි ප්‍රතිපත්ති ක්‍රමය කියලා හඳුන්වන්නේ. දැන් ඒ සම්බන්ධව චාරිත්‍ර සීලෙහි ප්‍රතිපatti ක්‍රමය එක්තරා ප්‍රමාණයකට අපි රේරුකාණේ මහානායක හඳුරෝ විසින් සම්පාදිත පාරමිතා ප්‍රකරණේ සීල පාරමිතාවේ චාරිත්‍ර සීලෙහි ප්‍රතිපatti ක්‍රමය කියන මාතෘකාව යටතේ දැක්වෙන යම් ප්‍රමාණයක කරුණු ටිකක් අපි පසුගිය සතියේ කතා කළා. නමුත් මේ කොටස ඉතාමත්ම වැදගත් වෙන නිසා තමයි අපි මේක දවසෙන් දෙකෙන් නිමා කරන්න උත්සාහ නොකොට නැවත නැවත මතු කරමින් මේවා සාකච්ඡා කරන්නට උත්සාහ කරන්නේ අනුපිළිවෙලින් පියවරෙන් පියවර. මොකද ඒ හැම කරුණක්ම හැම පොඩි වාක්‍යයක්ම අපිට ගොඩාක් දේවල් හිතලා පුරුදු පුහුණු කරන්න තියෙනවා. ඒ මොකද සීලය කියලා ගත්තහම ගාක් දෙනා ඒ සීලය දිහා බලන්නේ අර නොකල යුතු දේ නොකර සිටීම කියන බොහෝම පටු සීමාවක් තුල. ඉතින් ඔබට ගිහිල්ලා අපේ මුළු ජීවිත කාලෙම අපේ චර්යාව, අපේ පැවැත්ම, අපේ හැඩගැස්ම, අපේ යුතුයකම්, අපේ වගකීම් මේ සියල්ල රඳා පවතින්නේ අපේ මනුෂ්‍ය ධර්ම, අපේ ගුණ ධර්ම මේ සියල්ල රඳා පවතින්නේ මේ සීලය මතයි කියන පුළුල් දැක්ම ඇති වෙනකොට තමයි විඥා චරණ ඒ ධර්මයේ පිළිබඳව තියෙන වැටහීම අවබෝධය අපේ චර්යාවන් සකසන්නට උදව් එතකොට තමයි ඒක ඒක අපේ ප්‍රകൃතිය බවට අනුක්‍රමයෙන්පත් වෙන්නේ. ඉතින් ඒ වගේ තත්වයකින් තමයි අපි ආර්යයන් වහන්සේලා ගිය මඟ යා යුත්තේ ආර්යයන් වහන්සේලාගේ ප්‍රകൃතිය හඳුනාගෙන එය Tamanගේ ප්‍රകൃතිය බවට පමුණවා ගන්නට කරන පුහුණුවක්. එනිසායි මේ හැම කාරණයක්ම අපට වැදගත් වෙන්නේ. නිසා අද දවසේ අපි සීල පාරමිතාවේ චාරිත්‍ර සීලේහි ප්‍රතිපත්ති ක්‍රමය කියන කොටසම අද දවසේ සාකච්ඡාවට ගන්න. එතකොට මහානායක හඳුරු එහිදී සිහිපත් කරනවා අපි දැන් ඒකේ පළමු දෙවන ඡේද දෙක පසුගිය සතිවල කතා කළා. තුන්වෙනි ඡේදය එතනදී පැහැදිලි කරනවා. අන්‍යයන්ගේ નિરවද්‍ය වැඩවලට අනලසව හැකි පමණින් Tamanගේ தত্ত্বයට සුදුසු පරිදි උපකාර විය යුතුය. එතකොට දැන් මේක සීලේහි එක්තරා චාරිත්‍රයක්. එහෙම නැත්නම් අප විසින් කළ යුතු දෙයක්. මොකද්ද? අනිත් අයගේ වැඩවලට සහාය වෙන ගතිය. එතකොට අනිත් අයගේ වැඩවලට සහාය නොඋනයි කියලා අපිට පව්කම්බලෙන් වැළකී සිටින්න බැරි කමක් නැහැ. එතකොට වාරිත්‍ර කොටස අපිට පුහුණු කරන්න පුළුවන්. හැබැයි චාරිත්‍ර වශයෙන් අපේ தත්වයට ගැලපෙන විදිහට අපේ தත්වය කියලා කියන්නේ මෙතන කියන්නේ අර සමාජයේහි තම තමන්ගේ මාන්නෙන් තමන් හදාගත්තු මානසික தත්වයන් ගැන නෙමෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ සමාජ භූමිකා තමන් පැවිද්දෙක්ද තමන් ගිහියෙක්ද තමන් ස්ත්‍රියක්ද තමන් පුරුෂයෙක්ද තමන් යම් ආයතනයක ප්‍රධානියෙක්ද තමන්ට දැන උගත්කම තියද තමන්ට ඒ විෂය සම්බන්ධ යම් පරිණත බවක් හැකියාවක් තියද එතකොට ඒ ක්ෂේත්‍රයේ තමන් නිපුණත් නිපුණේක්ද මෙන්න මේ විදිහේ තමන් තමන්ගේ తত্ত্বය මත අපට පුළුවන් අනිත් අයගේ කටයුතු වලට සහාය වෙන්න. දැන් අපි හිතමු ගිහියෙක් හැටියට ගිහියාගේ කටයුතු වලට අපි හිතමු මරණකදී මගුලකදී ගිහියෙක් මැදිහත් වෙලා කටයුතු කරන විදිහට පැවිද්දෙකුට සහාය වෙන්න බෑ. පැවිද්දෙකුට සහාය වෙන්න පුළුවන් වෙන්නේ විවාහ ජීවිතයකට එළඹෙනවා නම් එතනදී අර මගුල් ගෙදර වැඩ කටයුතු කරන්න වළම්පිපන් ගන්න ටික සුද්ධ කරන්න කෑම උයන්න ඒවට උදව් වෙන එක නෙමෙයි පැවිද්දාගේ කාර්යභාරය වෙන්නේ තමන්ගේ தත්වයට අනුව ඒ විවාහ සංස්ථාව මැනවින් පවත්වන්නට අවශ්‍ය ධර්මෝපදේශ ලබා දීම, මාර්ගෝපදේශ ලබා දීම, ආශිර්වාද කිරීම, සෙත් පැතීම. එතකොට ඒ තමන්ගේ தත්වයට අනුව ඒ කටයුතු කරන්න පුළුවන්. අතර ගිහියාට ඒ ගිහියාගේ තරාතිරම් මත තව දෙයක් කරන්න පුළුවන්. මවට එතනදි මවගේ කාර්යභාරය වෙනයි, පියාගේ කාර්යභාරය වෙනයි, සහෝදර සහෝදරයින්, ඥාතීන්ගේ, අසල්වාසීන්ගේ, මිත්‍රයින්ගේ එතකොට මේ එක එක්කෙනාගේ தত্ত্বය මත තරාතිරම මත තමයි මේ කටයුත්තේදී උදව් කරන්නට වෙන්නේ. අන්න ඒකයි මෙතන තමන්ගේ තරාතිරමට සුදුසු පරිදි කියලා කිව්වේ. අර ඕවාගේ අපට ගැලපෙන්නේ අපි ඒව කරපු අය නෙමෙයි කියලා හැම නිකන් අර මාන්නෙන් සේයමාන සදිසමාන හීනමාන වශයෙන් තමන් මැනගෙන ඇති කරගන්නා තරාතිරමක් ගැන නෙමෙයි මෙතන මේ කියන්නේ. අන්යන්ගේ නිර්වද්‍ය වැඩවලට එතකොට අනිත් අය යම්කිසි නිර්වද්‍ය කටයුත්තක් Tamanටත් අනුන්ටත් හානි නොවන යහපතක් වෙන අර්ථ සම්පන්න කාර්යයක් කරනවා නම් ඒ වැදී අනලස්ව හැකි පමණින් Tamanගේ தത്വයට සුදුසු පරිදි උපකාර විය යුතුය. දැන් මේ කාරණේම තමයි තව පැත්තකින් බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේදී දේශනා කරන්නේ කරණීයම් අත්ත කුසලේන යම් තං සන්තම් පදං අபிසමෙච්ච. ඒ ශාන්ත පදය වූ නිර්වාණයට පැමිණෙන්නට යමෙක් අපේක්ෂා කරනවා නම් කරණීයන් අත්ත කුසලේන ආත්ම කෞසල්‍යෙන් යුක්තව එතනත්ත මෙන්න මේ කටයුතු පුරුදු කරන්න. කියලා එතන පළමුවටම කියන්නේ සක්කෝ දක්ෂ වෙන්නට. එතන මොනවට දක්ෂ වෙන්නේ පුද්ගලයාගේ දක්ෂතා බොහොමයක් තියෙනවා. එතන මොකක්ද මෙතන කියන දක්ෂතාවය ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථ සාධනෙහිලා දක්ෂ වෙන්නට. ඒ කරන කටයුතු සති සම්පජඤ්ඤයෙන් කිරීමෙහිලා දක්ෂ වෙන්නට. එතකොට සිහියෙන් සහ නුවණින් සති සම්පජඤ්ඤයෙන් යුක්තව පරීක්ෂා කරමින් තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නොවන තනවන්ටත් අනුන්ටත් යහපතක් වෙන හැටියට ක්‍රියා කිරීමෙහි දක්ෂයෙක් වෙන්නට. ඒක තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. එතකොට එතන තමන්ගේ යහපත සඳහා විතරක් නෙවෙයි අනුන්ගේ යහපත. අනලස්ව ක්‍රියා කරන්නට ඕන අවස්ථාවෝචිතව දක්ෂ වෙන්නට ඕන. ඒක තමයි එතන සක්කෝ කියන්නේ. ඒතකොට ඒ කාරණේම තමයි මෙතනදී මහානායක හඳුරන්නේ වෙනත් වචන වලින් පැහැදිලි කරන්නේ. ඊළඟට රෝගීන්ට හැකි පමණින් ප්‍රතිකාර කොට ඔවුන් සුවපත් කිරීමට උත්සාහ කරන්න කුවිය යුතුයි. දැන් මේ කාරණා මේ පැහැදිලි කරන්නේ මහබෝසත්වරුන්ගේ කියන්නේ සම්මා සම්බුද්ධත්වය අපේක්ෂා කරගෙන පාරමිතා සම්පාදනය කරන මහබෝසත්වරයෙකුගේ ප්‍රතිපත්ති ක්‍රමය තමයි ප්‍රධාන වශයෙන් මෙහිදී විස්තර කරන්නේ. ඒක මහානායක හරු මේක නැවත නැවත කියනවා. එතකොට මේ කාරණාම අවශේෂ බෝසත්වරුන්ටත් යම් යම් ප්‍රමාණයෙන් සම්පාදනය කරගන්නට අවශ්‍යයි. මහබෝසත්වරයෙක් මහා කරුණාව පදනම් කොටගෙන. එතකොට රෝගියාට හැකි පමණින් ප්‍රතිකාර කොට ඒ රෝගියා සුවපත් කරන්න මේ ජීවිතේ කරුණා මෛත්‍රියෙන් කටයුතු කරනෝ උන්වහන්සේගේ ප්‍රාර්ථනාව තමයි ඒ ශක්තිය ඒ මානසික පුහුණුව සසර ගමනේ සැරිසරන බොහෝ සත්වයින්ගේ ක්ලේශ රෝගයන් නිවාරණය කරලා සසර දුකින් එතර කරන්නට මේ පුහුණුව උපකාර වෙනවා එතකොට මේ ජීවිතයේ තනත්තාගේ කය සුවපත් කරගන්න උදව් කරනවා අවසාන භවයේදී තනත්තාගේ මනස නිරෝගී කරගන්නට උදව් කරනවා ඒ තනත්තාට පමණක් නෙමෙයි සමස්ත සත්ව ප්‍රජාවට ඒ යහපත සිද්ධ කරන්නට තමයි උන්වහන්සේ මේ ගුණය වඩන්නේ එතකොට අර සත් අර රෝගියා කෙරෙහි කරුණාවක් තියෙනවා රෝගියාගේ දුක පීඩාව දුරු කරගෙන සුවපත් භාවයට පැමිණේවා කියන කරුණාන්විත සිත ඒ කරුණාව තමන්ගේ මනසේ උපදිනකොට ඒක අනුක්‍රමයෙන් වර්ධනය වෙලා සකල සත්වයන්ගේම දුක් පීඩා දුරු කරන්නට කැප වෙන්නට හැකි ගුණය තමන් තුළ අවදි වෙනවා. බොහෝ සත්වයන්ට පිහිට පිණිස පවතිනවා. මේ දෙපැත්තම දකිමින් තමයි මහබෝසත්වරේ මේ ගුණාංග සම්පාදනය කරන්නේ. එතකොට සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා නොකළ වුණත් අපි හැම දිනාටම සසර ගමනේ අපි තුල ಗುಣ අවදි කරගන්න අවදි කරගන්න ප්‍රමාණයට තමයි අපිට ලෝකෙට පිහිට වෙන්න දැන් මීට පෙර දිනකත් අපි කතා කළා තමන්ගේ පාඩුවේ අනිත් කිසි කෙනෙක් ගැන සොයන්නේ බලන්නේ නැතුව තමන්ගේ වැඩ ටික කරගෙන ಗುಣධම් වඩ아가න හිටියහම මදිද නිවන් දකින්න. එතකොට ඒ ටික ප්‍රමාණවත් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි නිවන් දකින්න උදව් වෙන්නේ හැබැයි ඒ තමන්ගේ නිවන සඳහා අවශ්‍ය තමන්ගේ මනස පුහුණු කිරීම කියන කාරණේදී ඒ මානසික පුහුණුවට මේ බාහිර ලෝකයේ අනිත් අය පිළිබඳව ඇති වෙන කරුණාව, මෛත්‍රිය, පරිත්‍යාගී ඒවත් අන්තර්ගතයි. තමන්ගේ මනසේ තමයි ಗುಣ වැඩෙන්නේ. හැබැයි ඒ ಗುಣ බාහිර ලෝකයක් එක්ක සම්බන්ධවයි ගොඩ නැගෙන්නේ. අපි මේ තෙහෙතදී කියව මේ පාරමිතා ධර්මවල ප්‍රධාන වශයෙන්ම ලෝකයේ සමග බද්ධව වැඩෙන ඇතැම් පාරමිතා තියෙනවා. දාන පාරමිතාව, සීල පාරමිතාව, සත්‍ය පාරමිතාව වැනි පාරමිතා ඍජුවම බාහිර ලෝකයක් එක්ක සම්බන්ධව වැඩෙනවා. එතකොට ප්‍රඥා පාරමිතාව අදිෂ්ඨාන පාරමිතාව ආදී ලෝකයට ඍජු සම්බන්ධයක් ඇතත් නැතත් ලෝකය කියලා කියන්නේ තමන්ගේ පරිබාහිර ලෝකයට සම්බන්ධයක් ඇතත් නැතත් ඒවා තමන් තුළ යම් ප්‍රමාණයකින් දියුණු කරන්න පුළුවන්. හැබැයි අවසානයේ අපිට දැනෙන්න ගන්නවා තමන්ගේ අනුන්‍ය කියලා එහෙම බෙදා වෙන් කරන්න බැරි තරම් සබදතාවයක් මේ නාම රූප ධර්ම අතර පවතිනවා. එතකොට අපි අර මූලික වශයෙන් සක්කාය දිට්ඨිය කියන මට්ටම තුල පවතින තාක්කල් තමයි අපට මමය ඔහුය මේ මගේ යහපත මේ අනේකාගේ යහපත ආදී වශයෙන් මේ මේ වෙනස්කම් මේ ભેදයන් අපට දැනෙන්නේ අර සක්කාය දිට්ඨිය කියන ස්වභාවයත් එක්ක. ඒ නිසා තමයි ඒ සත්වයාට පෘ탁ජන කියලා කියන්නේ. පෘ탁 කියලා කියන්නේ වෙන් කරනවා. එතකොට පෘ탁 කියලා කියන්නේ වෙන් කරනවා. ඒ මොනවද වෙන් කරන්නේ මේ අන්‍යෝන්‍ය වශයෙන් සමස්ත විශ්වය තුල ක්‍රියාත්මක වෙන නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් පවතින. ඒ සම්බන්ධතාවය පවතින සමස්තය තුලින් අපි දේවල් වෙන් කරගන්නවා මේ තමයි මම මේ තමයි මට අදාළ මේ අනිත්‍යව මට අදාළ නැහැ. එතකොට මේවා ගැන විතරයි මම බලන්නේ. අරවා ගැන වෙන කෙනෙක් බලාගත්තොත් ඒක ඒක මට කරන්න දෙයක් නැහැ. ඉතින් අන්න එහෙම හැමතිස්සෙම අපි පෘථක්භාවයට ඒ කියන්නේ වෙන් කරනවා. ඉතින් අපේ ආධ්‍යාත්මය වැඩෙන්න වැඩෙන්න අපිට දැනෙන්න ගන්නවා මෙතන ඇත්තට මෙහෙම බෙදාවෙන් කරන්න පුළුවන් ගතියක් නැහැ. ඒකෙන් අදහස් කරන්නේ අපිට හැමදේම වෙනස් කරන්න පුළුවන් පාලනය කරන්න පුළුවන් කියන එක නෙමෙයි සමීපතම සාධක වඩා ඉක්මනින් වෙනස් කරන්න පුළුවන්. හැබැයි පරිබාහිර සාධක වුණත් අපිට වෙනස් කරන්න පුළුවන්. ඒකේ සම්බන්ධතාවය හරියට හඳුනා ගන්න. එතකොට මේ தත්වයන් අධ්‍යයනය කරමින් යම්තාක් පුහුණු කරනවද ඒ ප්‍රමාණයට තමයි ඒතනත්තා අරහත්ත්වයටපත් වුනහම ලෝකයට උපකාර කිරීමේ හැකියාව ඔහු සතුව තියෙනවා. දැන් සමහර රහතන් වහන්සේලා වුණත් ඉඳලා තියෙනවා. උන්වහන්සේලා අරහත්ත්වයටපත් වුණාය කියලා උන්වහන්සේලා ලෝකෙට දහම් දෙසන්නට එහෙම ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ කියන්නේ අන් අයට දහම් දෙසීමේ කෞශල්‍ය උන්වහන්සේලා ප්‍රගුණ කරලා නැහැ. ඉතින් ඒක ප්‍රගුණ කරේ නැහැ කියලා රහත් වෙන්නට බැරි කමක් නැහැ. හැබැයි රහත් වුණාට පස්සේ උන්වහන්සේලාට අර ශාසනය දිගු කලක් පවත්වන්නට අවශ්‍ය දායකත්වය ලබා දෙන්නට තියෙන හැකියාව ගොඩක් අඩුයි. ඉතින් අන්නේ විදිහට සම්මා සම්බුදුවරේ සුවිසල් බුද්ධ කෘත්‍යයක් සම්පාදනය කරන අවශේෂ ශ්‍රාවකයන්ට තම තමන්ගේ ප්‍රමාණය අග්‍ර ශ්‍රාවකයන්ට ඒ විදිහට මහා ශ්‍රාවකයන්ට ඒ විදිහට විශේෂ ප්‍රාර්ථනා ඇති අයට ඒ විදිහට එතකොට අවශේෂ දැන් ශ්‍රාවකයෝ කියලා කිව්වහම භික්ෂුන් වහන්සේලා විතරක් නෙවෙයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඒ සිව්වණක් පිරිසටම තමන් අපේක්ෂා කරන යහපත තමන්ට සිදු කරගන්නවා වගේම ලොවටත් සිද්ධ කරන්න මේ ගුණාංග අතර තියෙන අන්තර් සම්බන්ධතාවය මොකක්ද ඒක හරියට වැටහෙන්න වැටහෙන්න තමයි තමන්ගේ අනුන්‍ය කියලා වෙනසක් නැතිව අවස්ථාව පැමිණිසැනින් ඒ ගුණය මතු කරගන්නට දුර්ගුණය දුරු කරන්නට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අන්නේ ආධ්‍යාත්මික දැක්මත් එක්කලා තමයි මේ සියලු ගුණාංග පාරමිතා හැටියට කෙලස් නසන්න ඍජුව උපකාර වෙන ආකාරයෙන් වැඩේ. එතෙක් ඒවා වැඩෙන්නේ එක්තරා පටු සීමාවක් තුළ. ඒ කියන්නේ පුද්ගල මූලිකව මම මට මගේ කියන හිතන සීමාව වෙන් කරගත්තාම ඒ පෘ탁භාවය ඇති කරගත්තාම එතන ඉඳන් ඒතනත්තාගේ යම් කිසි ගුණයක් වැඩෙනවා නම් ඒක ගුණයක්ම කියලා කියන්න බෑ යම් කිසි ප්‍රතිපත්තියක් ඒතනත්තා පුහුණු කරනවා නේද? ඒ කියන්නේ පව්කම් වලින් වළකිනවා කුසල් කරනවා. මොකටද ඔහු පව්කම් වලින් වළකින්නේ? මේ මට මේවෙන් පීඩාවක් වෙයි මේ පව්කම් නිසා. මට අපාගත වෙන්නේ. මට දුක් විඳින්න වෙයි. මට බැනුම් අහන්න වෙයි. මට හිරේ යන්න වෙයි. ඒ නිසා තමයි ඔහු පව්කම් වලින් වළකේ. එතකොට ඒ තනත්තා කුසල් කරන්නේ මට සසර සැපසේ ඉන්නට ඕන. මට මේවා කරගත්තේ නැත්නම් මට නිකන් දුක් විඳින්න වෙනවා. මට හොඳ ආත්ම භාවයක් ලබන්න මම හොඳට කුසල් කරගන්න ඕන මේ ලැබිච්ච අවස්ථාව. ඒතර ලබන මනුස්සයාට හොඳක් වෙනවද නැද්ද? ඒව ඔහුට අදාළ නැහැ. මට පින් සිද්ධ කරගන්න මන් දෙන්න. එතකොට තව කෙනෙක් කිව්වොත් එහෙනම් ওই මනුස්සයාට දෙන්න එපා දීලා වැඩක් නැහැ. ඕවෙන් ගිහිලා කසිප්පු බොන. නෑ නෑ ඒක මට අදාළ නැහැ. මම දුන්නා මගේ පින්කම් මං කරගත්තා එච්චරයි. ඒතර අන්නේ විදිහට හැමතිස්සෙම අර ආත්ම මූලික ගතියෙන් කටයුතු කරනකොට ඒවා ක්ලේශ ප්‍රහාණය සඳහා වැඩෙන මානසික ගුණාංග තත්වයෙන් වර්ධනය වෙන්නට ඉඩකඩ අඩුයි. හැබැයි ආත්ම මූලික ගතිය ගතියෙන් අපි ඔබට ගිහිල්ලා අපි මානුෂීය සංකල්ප මත. මොකද්ද මානුෂීය සංකල්ප කියලා කියන්නේ මං විතරක් නෙමෙයි අනිත් අයත් හොඳින් ඉන්නට ඕන. ඒ මට්ටමට යනකොට අර ප්‍රතක් භාවය කියන්නේ තමන්ගේ කියලා වෙන් කරගත්තු තැන හිර වෙන්නේ නැහැ. හැබැයි එතනත් මමය අනුන්ය කියන වෙනසක් තියෙනවා. අර අපි දැන් කණුවක් හිටවලා ඒකේ ලණුවක් ගැට ගහලා තියෙනවා. ඒ ලණුව කණුව ගාවටම කිට්ටු වෙනකොට එතකොට කනුව වටේම තමයි කැරකෙන්නේ. එතකොට මම මට කියලා ඒක වටේම කැරකෙන්නේ. හැබැයි දැන් අර අනුන් ගැන හිතනකොට අපි මේ ආත්ම මූලික ගතියෙන් සර්ව සම්පූර්ණයෙන් මිදිලා නැහැ. හැබැයි මේ තමන් වටා විතරක් නෙමෙයි අර ලනුව තව ටිකක් දික් කරනවා. දික් කළාට පස්සේ තව බොහෝ ප්‍රමාණයක් බොහෝ අපසරියක් එකට ඇතුළත් වෙනවා. හැබැයි ඒත් ඉන්නේ අර කණුවේ ගැට ගහලාමයි. ලනුව ටිකක් වැඩිපුර දික් කරලා විතරයි. ඉතින් අන්න ඒ වගේ මා පමණක් නෙවෙයි අනිත් අයත් හොඳින් ඉන්නට ඕන කියලා හිතනකොට ඒතනත්තාර මමත්වයෙන් ਸਰව සම්පූර්ණයෙන් මිදිලා නැහැ. ක්ලේශයන් ප්‍රහාණය කරලා නැහැ. හැබැයි අර Taman කියන පටු තැනක ඉන්නේ නැතුව ඊට ටිකක් එහාට ගිය පුළුල් සංකල්පයකින් අනිත් අය ගැනත් හිතලා කටයුතු කරන්න පෙළඹෙනවා. අන්න එතකොට එතනත්තා තුල යම් ප්‍රමාණයකින් අර සංයමයේ ගුණය පරිත්‍යාගයේ කැපවීම පරෝපකාරයේ කරුණාව මෛත්‍රිය ඒවා අනුක්‍රමයෙන් වර්ධනය වෙන්නට පටන් ඊට පස්සේ එතනිනුත් ඔබට ගියාම තමයි ආධ්‍යාත්මික කියන ප්‍රවේශයකට අපි යන්නේ. ආධ්‍යාත්මික කියලා කියන්නේ පාලියේ තියෙන අජ්ජත් අජ්ජත් කියලා කියන්නේ තමන් පිළිබඳ. තමන් පිළිබඳ කියන්නේ දැන් අපි කියවනේ මේ සමස්ත විශ්වයේම නාම රූප ධර්මවල අන්‍යෝන්‍යව ප්‍රත්‍ය වෙන ගතියක් තියෙනවා. වෙන් කරන්න බැරි තරමට. හැබැයි වෙන් කරන්න බැරි වුණාට අපිට මේ සමස්ත එකපාර ග්‍රහණය කරන්න බෑනේ. අපි මුලින්ම මේ ආසන්න වශයෙන් එක් පංචස්කන්ධයක් හැටියට මේ පවතින කොටස පිළිබඳව මූලිකව අධ්‍යයනය කරන්න. පරයේෂණ කරන්න. ඒවා හැසිරෙන විදිහ දැනගන්නට ඕනේ. මේ පංචස්කන්ධය කියන මේ ඒකකය තුල නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙන හැටි. ඒවා ප්‍රත්‍ය වෙන හැටි. එතකොට එහි චිත්ත නියාමයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? කම්ම නියාමයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? බීජ නියාමයේ, ඍතු නියාම, ධර්ම නියාම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒව අතර අන්තර් සම්බන්ධය මොකද්ද? ඒව අර සූවිසි ප්‍රත්‍ය ක්‍රමයට විවිධ ක්‍රමයෙන් ප්‍රත්‍ය වෙන්නේ කොහොමද? දැන් මේවා අධ්‍යයනය කරගත්තන් පස්සේ තමයි මේ මේ පංචස්කන්ධය පිළිබඳව අපට පුතුල අවබෝධයක් ඇති වෙන්නේ අපට ලොකු වැටහීමක් ඇති. ඒතර අන්නේ වැටහීම ඇති වෙනකොට අපට දැනෙන්න ගන්නවා මේ බාහිර ලෝකයේත් ඒ වගේම තමයි දේවල් ක්‍රියාත්මක වෙන්නේ. නාම රූප ධර්ම. ඒ විදිහටම තමයි ප්‍රත්‍ය එතකොට අර අජ්ජත්ත කියන තැනින් පටන් අරගෙන එතනින් අපි මනස පුහුණු කරනකොට අපිට බහිද්ධා කියන තැනට බාහිර ලෝකය නිවැරදිව දැකලා එතනට පිහිට වෙන්නට පුළුවන් හැකියාව ඇති. එතකොට මේ මට්ටමට අපේ මනස වැඩෙනකොට අර ආත්ම මූලික ගතියනොත් නෙමෙයි මං විතරක් නෙමෙයි අනිත් අයත් හොඳින් ඉන්න ඕන කියන ගතියනොත් නෙමෙයි ඊට එහා ගිය ධර්ම මූලික ගතිය. ධර්ම මූලික ගතිය කියලා කියන්නේ මම දානුන්ද කියන කතාවක් නෑ යහ ගුණය මගේ මනසේ ගොඩ නැගුණත් ඒක Tamanටත් අනුන්ටත් යහපත පිණිස පවතිනවා යහ ගුණය අනුන්ගේ මනසේ ගොඩ නැගුණත් Tamanටත් අනුන්ටත් යහපතක් දුර්ගුණය අනුන්ගේ මනසේ ගොඩ නැගුණත් ඒක හොඳ නැහැ. ඒ දුර්ගුණය තමන්ගේ මනසේ ගොඩ නැගුණත් ඒක හොඳ නැහැ. තමන්ටත් අනුන්ටත් අනර්ථයක්. එතකොට දැන් පුද්ගල ස්වභාවයන්ගෙන් ඔබට ගිහිල්ලා මේ හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන ධර්මයන්ගේ හේතුඵල සම්බන්ධතාවය යහපත අයහපත විශ්ව ධර්මතාවයට එකඟද මේ කාරණා පිළිබඳව පුළුල්ව දකින්නට පුළුවන් වෙනකොට ඒ තනත්තා ක්‍රියා කරන්නේ අර ආත්ම මූලික ගතියෙන් ඔබට ගිහිල්ලා ආධ්‍යාත්මික දැක්මක් ඇති. එතකොට ඒ බඳු දැක්මකින් ක්‍රියාත්මක වෙනකොට තමයි ඒ තනත්තාට සක්කාය දිට්ඨිය දුරු කිරීම සඳහා ඒ දැක්ම, ඒ චින්තනයේ ආකල්පය, ඒ ක්‍රියාකාරීත්වය උපකාර ඉතින් එතකොට සක්කාය දිට්ඨිය දුරු කරන හැම කෙනෙකුටම මේ දැක්ම යම් ප්‍රමාණයකට අවදි වෙන්නට. හැබැයි ඒක අවදි කරගෙන ඒක දිගු කලක් එක් එක් ආකාරයෙන් පුරුදු පුහුණු කරලා ලෝකෙටත් උදව් කරන්න පුළුවන් මට්ටමකට අපි හසුරවන්න දක්ෂ වුණොත් ඒතනත්තාට සම්මා සම්බුද්ධත්වයටපත් නොවුණත් සසර ගමනේ ශ්‍රාවකයෙක් හැටියට යන කාලවකවානුව තුල අවසාන භවයට පෙර ආතුවත් අවසාන භවය තුලත් බොහෝ දෙනාට සහාය වෙන්නට පුළුවන් ධර්මානුධර්ම ප්‍රතිපත්තිෙහි පිහිටමින් සම්බුද්ධ ශාසනය පවත්වන්න. ඉතින් එතකොට තම තමන්ගේ තීරණය මත තමයි මේ ප්‍රමාණය කොච්චරද කියලා තීරණය වෙන්නේ. ඒක සම්මා සම්බුද්ධ කියන මට්ටමින් උත්කෘෂ්ඨ ප්‍රමාණයෙන්ද? එහෙම නැත්නම් ඒක පච්චේක බුද්ධත්වයේ කියන ප්‍රමාණයෙන්ද? එහෙම නැත්නම් ශ්‍රාවක භාවයෙන් සම්මා සම්බුද්ධ ශාසනයක මූලිකත්වයේ ගැන යම්කිසි වගකීම් දරාගෙන ශාසනය පවත්වලා බොහෝ දෙනාට පිහිට වෙන්නද එතකොට ඒවයි මොන කොතනටද අපි අපේ මනස සකස් කරගන්නේ දැන් මේ ඊපෙරේදා ධර්ම සාකච්ඡාවකදී කෙනෙක් ප්‍රශ්නයක් අහලා තිබුණා ස්වාමීන් වහන්සේ මේ ජීවිතේම ඉක්මනට නිවන් දකින්නට උත්සාහ කිරීමද ප්‍රඥාගෝචර යම්කිසි බුද්ධ ශාසනයක මහා ශ්‍රාවකෙක් හැටියට ජනිත වෙලා යම්කිසි සාසනික මෙහෙවරක් කරන්න මතු ප්‍රාර්ථනාවක් ඇති කරගෙන කටයුතු කරන එකද ඥාන සංප්‍රයුක්ත. ඔය දෙකම ඥාන සංප්‍රයුක්තයි. තමන්ගේ ඉලක්කයට අනුව තමන්ගේ ඉලක්කය මේ ශාසනයෙම මේ ජීවිතේම නිවන් දකින්න ඕන කියන එක නම් ඒ ඉලක්කයට අනුව ඊතා ඉක්මනින් කෙලස් නසන්නට මනස පුහුණු කිරීම ඒ සඳහා ඉලක්කගත කර ගැනීම ඥාන සංප්‍රයුක්තයි. ඒ තමන්ගේ ප්‍රාර්ථනාවත් ඒ. තමන්ට යම් අපේක්ෂාවක් තියෙනවා නම් නෑ මේක මෙතනින් නිමා කරන එක නෙමෙයි. ඒ හැකියාව තියෙනවා. හැබැයි මම යම් සසුනක මෙන්න මේ වගේ යහපතක් කරනවා කියලා. ඒක නම් තමන්ගේ ප්‍රාර්ථනාව. ඒ ප්‍රාර්ථනාවට අනුව තමන් පුරුදු පුහුණු කළ යුතු දේ වෙනස් වෙනවා. එතකොට එතන ප්‍රඥා ගෝචරයි මේ ප්‍රාර්ථනාවට. හැබැයි ප්‍රාර්ථනාව හරියට හඳුනාගෙන නැතිව අනුන් කියනවට වෙනුව Tamanට හිතන විදිහට විතරක් ඒවා හේතු ප්‍රත්‍ය කියන පදනමක් නැතුව හේතුඵල කියන සම්බන්ධතාවයක් හරියට දැකගෙන නෙමෙයි. නිකන් Tamanගේ රුචි අරුචිකම් වලට වහල් වෙලා. එහෙම කටයුතු කරනවා නම් ඒ දෙකෙන් එකක්වත් ඥාන සංප්‍රයුක්ත නැහැ. ඉතින් ඒ නිසා අපට හැමදෙනාම එක විදිහෙන් ක්‍රියා කළ යුතුයි කියන නියමයක් හමුනවන්න බෑ. ඒක බුදුවරයෙක්වත් එහෙම කරන්නේ නැහැ. එහෙම එකක් වෙන්නේ නැහැ ලෝකේ. එතකොට මේ කාරණා ඒ නිසා අපි පුරුදු පුහුණු කළ යුත්තේ මේ කරුණ දැනගෙන මෙහෙම පැත්තකුත් තියනවා සීලය. ඒ පැත්තත් හැකි පමණින් පුහුණු කරන්න ඕන. එහෙම පුහුණු කළොත් තමයි වැඩි දිනෙකට පිහිට වෙන්න පුළුවන් වෙන්නේ. උදව් කරන්න පුළුවන් වෙන්නේ. මම ඒක මොන ප්‍රමාණයෙන්ද ප්‍රගුණ කරන්නේ? එන අන්න ඒක තේරුම් ගත්තාම තමයි අපිට මේ ගුණාංග යම් යම් ප්‍රමාණයෙන් දියුණු කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ඥාති වසනාදීන් ශෝකයට පැමිණිය වුන් සංසිඳවන්නේ කුවිය යුතුය. එතකොට ඥාති වසන, ධන වසන, භෝග වසන ආදීන් වසන කියලා කියන්නේ තමන් අපේක්ෂා නොකරන මොහොතක එකවරම පැමිණෙන දුක් පීඩා. එතකොට මේ බඳු තැනකදී පුද්ගලයේ කොයිතරම් ධර්මය දැනගෙන හිටියා වුණත් මනස හරියට පුහුණු කරලා නැතිනම් කඩා වැටෙන්න පුළුවන්. දහම් දැනුම එකක් සුත්තමේ ඥානේ ඊළඟට ඒවා හිතලා කල්පනා කරලා වටහාගෙන තියෙන බව තවත් කාරණයක් චින්තාමය ඥානෙ ඒක කරුණක් පැමිණෙනකොට ඒ දන්නා ධහමේ සිතූ ධහමේ පිහිටා සිටින්නට හැකි බව තවත් කාරණයක් ඒක භවනාමය ඥාන. ඒතර ඒ භවනාමය ඥානයෙන් ප්‍රගුණ නොවුණු කෙනෙක් අර ඥාති රසනාදීදී මානසිකව ඇද වැටෙන්න පුළුවන් ව්‍යාකූල වෙන්න පුළුවන්. ඒ බඳු තැනකදී අපිට පුළුවන් නම් ඒ අයට ඒ මානසික ਸੰతాපයන් සංසිඳවලා සහනය සලස්සන්න පුළුවන් නම් ඒක ඒතනත්තාටත් පිහිටක් අනිත් පැත්තෙන් අනුන්ගේ දුක දැකලා ඒ දුකෙන් මුදවා ගන්නට ඕනේ කියන සංකල්පනා උත්සාහය අපි තුල වැඩෙනවා ඒක කරුණාව අනිත් අය සුවපත් කරන්නට දරන ප්‍රයත්නය එතන මෛත්‍රිය ඊට පස්සේ ඒ ඇසුවෙන් ඉන්නවා දකිනකොට ඇති වෙන සතුට එක මුදිතාව මේ විදිහට බොහෝ ಗುಣ අපට වැඩි දියුණු කරන්නට පුළුවන් එක් කරුණක් තුලින් ඊළඟට නිග්‍රහ කළ යුත්තන් හට අකුසලේ නගා කුසලෙහි පිහිටුවීම පිණිස පිණිසම ධර්මයෙන්ම නිග්‍රහ කරන්නට විය යුතුය මේකත් ඊටාම වැදගත් කාරණයක් ඒ කියන්නේ නිග්‍රහ කළ යුතු තැනත්තාට නිග්‍රහ කරනවා කොමක් සඳහාද අකුසලයෙන් අධර්මයෙන් මුදවලා ධර්මයේහි පිහිටවන්නට. එතකොට ඒ තරත්තාට ධර්මයෙන්ම නිග්‍රහ කළ යුතුයි. දැන් මෙතන මොකද්ද මේ ධර්මයෙන් නිග්‍රහ කරනවා කියලා කියන්නේ? චතුරාර්ය සත්‍යයෙන් බණිනෝ වගේ එහෙම කතාවක්ද මේ කියන්නේ? එතන ධර්මයෙන් නිග්‍රහ කරනවා කියලා කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර කේසී අහනෝනේ ස්වාමීනි මම අශ්ව ධර්මසාරති ඔබ වහන්සේ පුරුෂ ධර්මසාරති කොහොමද ඔබ වහන්සේ පුරුෂව දමනය කරන්නේ එතකොට තථාගතයන් වහන්සේ අහනවා ඔබ කොහොමද අශ්ව දමනය කරන්නේ මම ක්‍රම තුනකට දමනය කරනවා කොහොමද එකක් තමයි මෘදු විදිහට දමනය කරනවා අනිත් එක තමයි රළු විදිහට දමනය කරනවා අනිත් එක දෙක මිශ්‍ර කරලා දමනය බුදුහාමුදුරෝ දේශනා කළා මාත් එහෙම තමයි දමනය කරන්නේ මෘදු විදිහට මොලොක් විදිහට නැත්නම් රළු විදිහට නැත්නම් ওই දෙකේම එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අර කේශී නැවත අහන කොහොමද මෘදු විදිහ කියන්නේ කොහොමද රළු විදිහ මෘදු විදිහ කියන්නේ මේ කුසලයයි මේ කුසලයේ කරාම මේ යහපතයි මේ යහපත් ප්‍රතිපදාවයි ඒකේ ඵලය මෙයයි කියලා යහපත් පැත්ත පෙන්වනවා. එතකොට ඒ පැත්තේ පුහුණු වෙන්නේ නැතුව අර තවත් අඩුපාඩු සහිතනම් ඒ තනත්තාට අයහපතෙහි තියෙන ආදීනවය මේ අකුසලය කරගත්තොත් මෙහෙමයි දුක් විඳින්නේ මෙහෙමයි නිරේ වැටෙන්නේ. ඒ විදිහට ඒ පුද්ගලයාට පෙන්වා දෙනවා. ඒක තුලත් පිහිටන්නට සමත් නොවනකොට තමයි බුදුරජාණන් වහන්සේට මෝඝ පුරුෂ හිස් පුරුෂයා ආදී වශයෙන් ඊළඟට අර පොටිල හාමුදුරුවෝ වගේ තුච්ච පොටිල කියන්නේ හිස් පොටිල දැන් රහතන් වහන්සේලා සමග පවා වාද විවාද කරලා පරද්දන්න තරම් දහම් දැනුමක් තියෙනවා. හැබැයි දහම් දැනුම තිබ්බට ඒ පිහිටලා සිටීමේ ශක්තිය නැහැ. ත්‍රේතනත්තාට ඒක අනර්ථය පිණිසයි පවතින්නේ. ඒ මාන්නෙන් තමන්ගේ දැනුම පෙන්වන්න රහතන් වහන්සේලා සමග තර්ක විතර්ක කරලා වාද විවාද කරලා එයාට පීඩා කිරීම මේ පුද්ගලයාට දිගු කලක් අවැඩ පිණිස පවතින. එතකොට ඒ අවැඩෙන් නිදහස් කරගන්නට මොහු තුල සංවේගය ඇති කරන්න කම්පනයක් ඇති කරන්න. ඒ සඳහා තමයි තුච්ච පොටි හිස් මිනිසයා කියලා මෝඝ පුරිස හිස් මිනිහා කියලා ඒ විදිහට අර නිග්‍රහශීලීව. එතකොට දැන් මේ නිග්‍රහය තුළ අර පුද්ගලයාට රිදෙන්න පුළුවන්. චිත්ත පීඩා ඇති වෙන්න පුළුවන්. නමුත් මේ චිත්ත පීඩාව ඇති කිරීමම තමයි මේ මොහොතේ ඔහුට සිහි බුද්ධිය උපදවන්නට සති සම්පජඤ්ඤය උපදවලා වරදින් මුදවන්නට අවශ්‍ය එතකොට එතනදී අවශ්‍ය වෙන්නේ කුමක්ද ප්‍රතිකර්මය? ඒ තනත්තාගේ දුර්ගුණය තියෙන්නේ මනසේ එතකොට නිග්‍රහ කිරීමද ඒ කරුණා මෛත්‍රියෙන් කියා දීමද සංවේගය ඇති කිරීමද මොකක්ද මේවෙන් අවශ්‍ය වෙන්නේ? එතනට ගැලපෙන කටයුත්ත. දැන් අර එක අවස්ථාවක පදුම පුප්ප ජාතකයේ සහ පදුම පුප්ප සූත්‍රයේ සඳහන් වෙනවා. ඒක ස්වාමින් වහන්සේ නමක් පැවිදි වෙලා උන්වහන්සේ ආරණ්‍යගත වෙනවා. වඩා හොඳින් බණ භාවනා කරලා ගුණ දහම් එතකොට ඒ ආරණ්‍යයේ විලක් තියෙන උන්වහන්සේ ඒකෙන් තමයි ජල කරන්නේ. දවසක් මේ විලට බහැලා ජල කරනකොට ඒ විලේ තියෙන නෙළුම් පඳුරක නෙළුමක් පිපිලා බොහොම ප්‍රසන්න. උන්වහන්සේ අර ජල කරන ගමන් අර ළඟට ගිහිල්ලා නිකන් අර නෙළුම් මලට නහය කිට්ටු කරලා සුවඳ ආග්‍රහණය කළා. නෙළුම් මලක් හොඳට ස්වභාවිකව පිපුණාම තා සෞම්‍ය සුවඳක් තියෙනවා. එතන උන්වහන්සේ සුවඳ ආග්‍රහණය එතකොට කවුද කිව්වා සුවඳ හොරා කියලා කිව්වා එකපාරට. හතර අර හාමුදුරුව වටපිට බැලුවා කවුරුත් නැහැ. කවුද ඒ සුවඳ හොරා කිව්වේ? මම මේ මේ ගහේ ඉන්න රුක්ෂ දේවතාවා කියලා. ඒ ළඟ විලා ඉන්න තිබුච්ච ගහක හිටපු රුක්ෂ දේවතාවක් වෙන හිටියා. මමයි කිව්වේ සුවඳ හොරා. එතකොට මේ හාමුදුරුව කියනවා දැන් මේ ගමේ මිනිස්සු ඇවිල්ලා මේකෙන් මල් කඩාගෙන යනවා, කොළ කඩාගෙන යනවා, දඬු කඩාගෙන යනවා, අල උගුලගෙන යනවා. මේක විල කන පිට හරවලා යනවා. මට ඇහිලා නැහැ කවදාවත් ඒගොල්ලන්ට අල හොරා මල් හොරා කියලා කවුරුවත් කියනවා. දැන් මේ මම මේක හොරකම් කළේ නැහැ මේ අවකාශයට ඉහිරිලා යන වායුවට මොසු වෙන ආග්‍රහණය විතරයි මම භුක්ති විඳින්නේ. එතකොට කොහොමද ඒක මං සුවඳ හොරෙක් වෙන්නේ? ඊට පස්සේ අර దేవතාවා කියනවා ඒ ගිහියොත් එක්කලා පැවිද්දා සංසන්දනය කරලා හරියන්නේ නැහැ. අර කිරිමවගේ කිරිමව කියලා කියන්නේ පොඩි දරුවන් බලා ගන්න අම්මගේ වස්ත්‍රයේ පිරිසිදු බව හෙව්වා වගේ තමයි ගිහියාගේ ඒ වගේ මේ උසස් සීලයක් හොයන්නේ ගිහියාගේ උසස් සීලයක් අපේක්ෂා කරන්න බෑ ඒ ගිහියාගේ සීලය වෙන එක පැවිද්දාගේ සීලය වෙනයි අනිත් එක ඔබ වහන්සේ මේ වහන වෙලා ගමේ ඉන්න නැතුව මේ ආරණ්‍යයට ආවෙ මොකටද ඒ වඩා ඉන්ද්‍රිය සංවර කරන්න. ඒතකොට ඉන්ද්‍රිය සංවර කරන්න ඇවිල්ලා ඔබ වහන්සේ මේ සුවදාග්‍රහණය කරනවා නම් එතකොට ඉන්ද්‍රිය සංවරය කරන්න ප්‍රතිඥා දීලා එතකොට ඒක හොරකමක් නෙමෙයි. එතකොට අර හාමුදුරන්ට ලොකු සංවේගයක් ඇති ඊට පස්සේ උන්වහන්සේ කියනවා අනේ බොහොම වටිනවා මට ඒ කාරණේ සිහිපත් කරපිට ඉදිරියටත් මගේ අතින් එහෙම වැරද්දක් වුණොත් මට පෙන්නලා දෙන්න. දේවතාවා කියනවා ඇයි මේ ඔබ වහන්සේ මට කණ්ඩ දෙනවද ඔබ වහන්සේ මට අඳින්න දෙනවද මම ඔබ වහන්සේ නිසා ජීවත් වෙනවද මේ ඔබ වහන්සේ පස්සෙන් ගිහිල්ලා ඔබ වහන්සේගේ කරන අඩුපාඩු බලවලා කියන්නේ තමන්ගේ අඩුව ඕන නම් තමන් බලා ගන්න තමන්ට හදා ගන්න ඕන නම් තමන් හදා ගන්න මම මේ දැක්ක නිසායි මම කිව්වේ කියලා තව ටිකක් නිග්‍රහශීලීව කතා කරා ඉතින් ඒකෙන් අර හාමුදුරුවෝ කොයි තරම් කම්පණයටපත් වුණාද කියනවනම් උන්වහන්සේ අධිකතර කැපවීමෙන් සති සම්පජඤ්ඤය පිහිටුවාගෙන ඉන්ද්‍රිය සංවර කරගෙන උන්වහන්සේ ඒ භවය තුළම අරහත්ත්වයටපත් වෙනවා. එතකොට අන්න ඒ වගේ අපි දක්ෂණ අපේ මේ මනස වැඩ කරන හැටි පුද්ගලයන්ගේ ඉරියව් පවත්වන විදිහ ඒවා වෙනස් කරන්න ඕන විදිහ මනස වෙනස් කරන්න ඕන ඒකට දිය යුතු ප්‍රතිකර්මය මොකක්ද? එතනදී නිග්‍රහ කිරීමද සංග්‍රහ කිරීමද අවශ්‍ය කර්මාවෙන් කීමද ටිකක් රිද්දලා කීමද අවශ්‍ය ඒක හරියට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අපේම මනස අධ්‍යයනය කිරීම. ආධ්‍යාත්මික අධ්‍යයනය තුලින් ආධ්‍යාත්මික දැක්ම තුලින් තමයි අපට පුද්ගල යම් පිළිබඳව යම් පරිචයක් ඇති කරගන්න. ඉතින් එහෙම පුළුවන් වුණොත් අපිට ගොඩාක් දෙනෙකුට උදව් කරන්න අනිත් කෙනායි පීඩාවෙන් අනිත් කෙනා වරදින් මුදවන්න. දැන් සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ අර ඇතම් මාන්නාධික බ්‍රාහ්මණ මානවකයෝ ඇවිදින් බුදුරජාණන් වහන්සේ සමග කතා බහ කරනකොට දැන් අධික මාන්නේ අපි තමයි උසස්ම කුලය අපි තමයි උසස්ම වංශේ එහෙම කියලා කතා කරනකොට බුදුරජාණන් වහන්සේ කෙලින්ම මතක් කරලා දීලා තියෙනවා ඔබේ වංශයේ ආදිතමයා කවුද කියලා දන්නවද මෙන්න මේ අහවල් බ්‍රාහ්මණය. එතකොට ඒ ඒ බ්‍රාහ්මණයාගේ අහවල් මේ ඍෂිවරයා. එතකොට ඒ ඍෂිවරයා කියලා කියන්නේ ශාක්‍යයන්ගේ දාසියෙක්ගේ පුතේ. ඒක ඔබ දන්නවද? මෙහෙම කියලා තනි කරවර પરම්පරාව නැත්තටම නැති එතකොට අර දැන් මේ තනත්ත પરම්පරාවාදයෙන් මතු කරගෙන තමන්ගේ මහේශාක්‍ය බව පෙන්වන්න ඇවිල්ලා අර පිරිස ඉදිරියේ සම්පූර්ණයෙන්ම ඇදගෙන වැටෙනවා. ඊට පස්සේ අනේ සියලු දෙනා ඔහුට චෝදනා කරන්න පටන් ගත්තට පස්සේ ඔහුගේ මාන්නේ සංසිඳුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ නැවත අර මනුස්සයව නැගිට්ටනවා. නෑ නෑ එහෙම කවුරු චෝදනා කරන්න එපා. ඒ දාසිකේ පුතා වුණාට එයා ධාන වඩලා අභිඥා වඩලා ඔහුට මෙන්න මෙච්චර හැකියාවක් ඒ නිසා අන්තිමට සාක්‍යොත් ඔහුට ගරු කළා. සාක්‍යොත් ඔහුට নমස්කාර කළා. ඒ නිසා මොහුගේ ආදි පුරුෂයා මෙන්න මේ වගේ ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා අනිත් පැත්තෙන් මතු කරලා තියලා අර මනුස්සයව සුරක්ෂිත කරලා ඊට පස්සේ මනුස්සයාට අවශ්‍ය ධර්ම මාර්ගය පෙන්වනවා. එතකොට අර මානාධික බවින් තථාගතයන් වහන්සේත් අතික්‍රමණය කරන්න ආපු ගමන් බිඳුවටම වැටෙන තැනට සලස්සලා මාන්නය සම්පූර්ණයෙන් දුර වෙන්න සලස්සලා ඊට පස්සේ වෙන පිහිටක් නැහැ කියන තැනට ආවට පස්සේ බුදුහාමුදුරුවෝ පිහිට වෙනවා මගපෙන්න. ඉතින් අන්න ඒ විදිහට තථාගතයන් වහන්සේගේ චරිත බැලුවෙන් පස්සේ මේකෙන් අදහස් කරන්නේ බුදුවරයෙක් වගේ අපට වැඩ කරන්න පුළුවන් කියන එක නෙමෙයි. ඒවා අපි හඳුනාගත්තන් පස්සේ අපේ ශක්ති ප්‍රමාණය අපට පුළුවන් වෙනවා අපි ಗುಣධම් වඩනවා වගේම ලෝකෙට උදව් කරන්න. ඒතොර ඒක මේ සීල ප්‍රතිපදාවේ එක්තරා චාරිත්‍රයක්. තමන්ගේ යහපත ගැන වගේම අනුන්ගේ යහපත ගැන හිතලා කටයුතු කරන එක. තමන්ගේ දුර්ගුණය දුරු කරගන්නවා වගේම අනුන්ගේ දුර්ගුණ දුරු කරන්නට උදව් කරන එක. ඒක මේ සීල ප්‍රතිපදාවේ එක්තරා චාරිත්‍ර ධර්මයක්. ඉතින් එතකොට ඒ විදිහෙන් පුහුණු කරන කෙනෙකුට ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථයම සාධනය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව ගත්තන් පස්සේ අපි නිතරම කියන කාරණයක් තමයි තථාගතයන් වහන්සේගේ කරුණාව කියන්නේ මේ අපට හිතන විදිහට නිකන් නලවන වැඩක් නෙමෙයි. ඒක උන්වහන්සේගේ කරුණාව කියන්නේ නැලවිල්ලක් නෙමෙයි. නලවන්නටද ඕන, රිද්දන්නටද ඕන, අනේකා දුකින් මුදවන්න ඒ දේ කරන්නට තථාගතයන් වහන්සේ ක්‍රියා ඉරිද්දනවා කියලා කියන්නේ ඝාතනය කරනවා කායික වශයෙන් පීඩා කරනවා කියන එක නෙවෙයි. ඒ කායික වශයෙන් පීඩා කරන්න වෙන්නේ අර මනෝවිද්‍යාව මානසික නාම රූප ධර්මයන් මානසිකව හැසිරෙන විදිහ ඒවා වෙනස් වෙන විදිහ ඒවට බලපෑම් ඇති වෙන විදිහ. ඒතර ඒවා හරියට හසුරවන්න දන්නේ නැත්නම් තමයි කයට තලන්නේ. කයට තලන්න කයට පීඩා කරන්න අවශ්‍ය නැහැ. මනස වෙනස් කරන්න, ඒ මනස තුළ මේ පරිවර්තනයන් ඇති කරන්න පුළුවන් හරියට ඒවා හඳුනගන්න. ඒක තමයි සැබෑ මනෝවිද්‍යාව කියන්නේ. ඉතින් තථාගතයන් වහන්සේ දිගු කලක් ඒවා සසරේ පුහුණු කරලා තියෙනවා පුද්ගලයන්ගෙන් පුද්ගලයන්. අර වගේ පුද්ගලයන් දැක්කම එයාට කොහොමද පිහිට වෙන්නේ? මෙයාට කොහොමද පිහිට? එහෙම දීර්ඝ කාලයක් සසරේ කල්ප කාලාන්තරයක් එක් එක් පුද්ගලයන්ගේ චරිත අධ්‍යයනය කරමින් ඔවුන්ට පිහිට වෙනකොට ඕනෑම මට්ටමක කෙනෙකුට කොයි විදිහෙන්ද සහාය විය යුත්තේ? ඒ ඒ තනත්තා ඉන්න පීඩාවෙන් දුකෙන් මුදවන්නට, ඒ අර්බුදයෙන් ගලවන්නට මොකද්ද කරන්න ඕන? එහෙමයි කියලා පතහාගතයන් වහන්සේට සියලු දෙනා දුකින් මුදවන්නට බෑ. ඒ උපකාරී ප්‍රතිකාරය ලබන්නට යෝග්‍ය තත්වයක් ඔහු තුලක් තියෙන්නට. ඒ කියන්නේ වෛද්‍යවරයා දක්ෂ උනායි කියලා හැම රෝගියෙක්ම සුව කරන්න බෑනේ. ඒක සුව කරන්න පුළුවන් මට්ටමක තියෙන්න ඕන. රෝගියාගේ සහයෝගය ඒකට ලැබෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ඒක ප්‍රතිකර්මයෙන් සාර්ථක වෙන්නේ. එහෙම නැති තැන්වල එහෙම නැති තැන්වලදී ඒ පිළිබඳව කරන්න දෙයක් නැහැ. ඒ පුළුවන් ප්‍රමාණය. ඒතකොට තථාගතයන් වහන්සේට අනිත් කෙනාට මඟ පෙන්වන්න පුළුවන්, මනස සකස් කරන්න උදව් කරන්න පුළුවන්. නමුත් ඒ උපකාරය ලබන්නට, ඒකෙන් ප්‍රයෝජන ගන්නට පිහිටක් ලබන්නට පුළුවන් වෙන මට්ටමට අර තැනැත්තා තුළ සුදුසුකම් තියෙන්න ඕන. එහෙම නැති අවස්ථාවක දැන් දේවදත්ත හාමුදුරුවෝ වගේ කෙනෙකුට තථාගතයන් වහන්සේ සහාය වෙන්නට උත්සාහ කළාට ඒ සහාය ලබන්න සුදුසු මට්ටමක හිටියේ නැහැ. ඒ වගේ අපට සියලු දෙනාටම පිහිට වෙනවා කියන තත්වයක් නෙමෙයි අපිට පුළුවන්කම තියෙනවා එක්තරා ප්‍රමාණයක හරි ලෝකයට උදව් කරන්න මේ චාරිත්‍ර ධර්ම අපි ප්‍රගුණ කරගෙන යන ප්‍රමාණයත් එක්ක ඊළඟට අනුග්‍රහ කළ යුත්තන්ට ධර්මයෙන්ම අනුග්‍රහ කරන්නකු විය යුතුය අපරාධ වලට අනුබල නොදිය යුතුය එතකොට යමෙකුට අනුග්‍රහ කළ යුතු නම් ඒ තනත්තාටත් අනුග්‍රහ කළ යුත්තේ ධර්මානුකූල ඒතර ධර්මානුකූලව කියලා කියන්නේ මොකද්ද? Tamanටත් ලෝකෙටත් යහපතක් වෙන හැටියට අනර්ථයක් නොවන හැටියට ඒ අනුග්‍රහය කරන්නට. ඒ වගේම කිසිම අවස්ථාවල අපරාධයකට අනුබල නොදිය යුතුය. අනිත් කෙනා කරන්නේ අනර්ථකාරී දෙයක් නම් එහෙම දෙයකට අනුබල දෙන්නට ක්‍රියාත්මක නොවිය යුතුය. එතකොට මේ හැම එකක්ම චාරිත්‍ර සීල. ඊළඟට පෙර මහබෝසතුන් විසින් කළ සාමාන්‍ය ජනයා විසින් කළ නොහෙන පරම දුෂ්කර ක්‍රියා ඇසූ කල්හි මහබෝසතුන්ගේ උදාර චරිත කතා ඇසූ කල්හි කාහට මේවා කළ හැකිදයි සිතා බෝධි සම්භාර පිරීමට බිය නොවි පසු නොබැස මමදේ මහෝත්තමයන්ගේ අඩිපාරයේ යමිය අන්‍යයන්ට යමක් කළ හැකි නම් මටද ඒ දේ කළ හැකි සිතා මමද පෙර බෝසතුන් අනුව සිල් පුරා ඔවුන්සේම සම්බෝධියට පැමිණෙන්නේ ශ්‍රද්ධාව පෙරදරි කරගෙන වීරය නොහැර සීල පාරමිතාව පිරිය යුතුය. දැන් අපි කියවනේ මේ කාරණා දැන් ප්‍රධාන වශයෙන් දක්වන්නේ මහබෝසත්වරු සම්බන්ධවයි කියලා. එතකොට එතනදී පෙර මහබෝසත්වරු කරන ලද අනුන්ට කළ නොහැකි සුවිශේෂ කටයුතු. උදාහරණයක් හැටියට දැන් අර අම්මව කරේ තියාගෙන දින හතක් මහ මොහොතේ පීනන. තර සාමාන්‍ය කෙනෙකුට හිතන්නවත් බෑ ඒක. අර අධික සීතලේ ඊළඟට ජීවිත අනතුර ඊළඟට කුසගින්න පිපාසය මේ සියල්ලක් දරාගෙන දින හතක් එක දිගට මව කරේ තියාගෙන පීනනවා කියන එක ඒක සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නවත් බෑ. ඒතර එහෙම කාරණා ඇහුවහම ඌවා කරන්න පුළුවන් කාටද? ඊළඟට අර ජීවිත පරිත්‍යාගයෙන් දැන් අර ක්ෂාන්තිවාදී ජාතකේ කලාබු රජුරු ඇවිල්ලා ඇස් කන් නාස අතපය ඔක්කොම කපද්දී ඒ ශාන්තිය තුල පිහිටලා ඉන්නවා ද්වේෂ කරන්නේ නැතුව. එතකොට චද්දන්ත හත්තිය හැටියට ඉපදිලා ඇද්දලා කපාගෙන යන ඉඳලා නාගයා වෙලා මේ විදිහට හැම තැනකදී මහන්සේ කරපු ඒ කැපකිරීම ඒව අහනකොට ඌව කාටද කරන්න පුළුවන් කියලා බියපත් වීම නෙමේ මහබෝසත්වරයෙක් නම් එතනට මමත් කවදා හරි වැඩෙන්නට ඕන. ඒ ශක්තිය අවදි කරගන්න ඕන. උන්වහන්සේ අනුක්‍රමයෙන් ඒ ශක්තිය වැඩුවා නම් මට බැරි වෙන්න විදිහක් නැහැ. අන්න ඒ විදිහෙන් හිතලා ශ්‍රද්ධාවෙන් වීර්යය ඇති කරගන්න. ඒතර අවශේෂ කෙනෙක් නම් ওই මහබෝසත්වරු කරපු අපට කරන්න බෑනේ කියලා සම්පූර්ණයෙන් අමතක කරලා දාන්නේ නැතිව එයින් තමන්ගේ ශක්ති ප්‍රමාණය බෝසත්වරයෙක් බුදුවරයෙක් කරන ප්‍රමාණයෙන් අපිට දේවල් කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ පැතුම කොතනද ඊට අනුරූපීව තමන් කර්ම ගොනු කරන්නට. එතකොට කරන්න පුළුවන් ඒ ප්‍රමාණය. ඒතකොට තමන් දැන් කවර තත්ත්වයේ හිටියා වුණත් තමන් සම්බෝධිය නම් ප්‍රාර්ථනා කරන්නේ ඒ ගුණාංග පුහුණු වෙන්නට පුළුවන්. අනුක්‍රමයෙන් පුරුදු පුහුණු කළොත් ඒ සම්මා සම්බුදුරෙක් කරන දේ එදාට කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ප්‍රත්‍යවේක්ෂාවෙන් ධෛර්යයෙන් ඒ ගුණය අවදි කරන්නට ඕන. කොතෙක් සිල් රැකියත් කොතෙක් යහපත් ක්‍රියා කළත් කොතෙක් දුෂ්කර ක්‍රියා කළත් ඒවා ලොවට කියා පාන්නකු නොවිය යුතුය. Tamanගේ ಗುಣ නොහෙලි කර අපරාධ නොසඟවන කෙනෙකු විය යුතුය. ඒතොර Taman තුල කොච්චර සීලයක් ගුණයක් කැපකිරීමක් තිබුණා වුණා ඒවා මේ හැමතිස්සෙම අනිත් අයට කිය කිය මම මෙහෙමයි අපි මෙහෙමයි කළේ කියලා නිකන් අර තමන්ගේ කෙරුවාව කියවන තමන්ගේ ප්‍රතිරූපය පෙන්වන්න උත්සාහ කරන කෙනෙක් නොවිය යුතු. දැන් තමන්ගේ ගුණය අනිත් අයට කිව්වට කමක් නැහැ ඒක අහලා ඒ අය තුළ චිත්ත ධෛර්යයක් ඇති කරවන්න ගුණයට. එතකොට තමන්ට වැරදිච්ච අවස්ථා අනිත් අයට කිව්වට කමක් නැහැ. ඒ වරදින් මිදෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න. ඒ වගේ තමන් කරපු කියපු හොඳ දෙයක් අනිත් අයට කියනවා නම් ඒ අනුන්ගේ යහපත පිණිස විය යුතුයි. තමන්ගේ ප්‍රතිරූපය මම මෙහෙම කෙනෙක් කියලා පෙන්වන්නට නොවේ. ඒ නිසා තමන්ගේ ගුණය හෙලි කරන්නේ නැතුව ඒක සංගවා ගන්නට අපරාධය සංගවන්නේ නැතිව කටයුතු කරන්නටත් දක්ෂ වෙන්න. එතකොට අපරාධය සංගවන්නේ නැහැ කියලා කියන්නේ ලෝකෙ හැමෝමත් එක්කලා මම මෙහෙම වැරද්දක් කළා මෙහෙම අපරාධයක් කළා කියලා කිය කියන එක නෙමෙයි. අපි මීට පෙරත් කතා කරලා තියෙනවා දැන් සමහර පුද්ගලයෝ ඉන්නවා අපි නම් ඉතින් ඔය ඇතුළ එකයි පිට එකයි නෑ අපි කරන දේ කියනවා කියන දේ කරනවා අපි අවංකයි කියලා පෙන්වන්න අර විදිහට තමන් කරපු සියලුම ජඩ වැඩ අනිත් අය ඉදිරියේ හෙලි කරනවා. පව්කම් කිසි ලැජ්ජ බයක් හිරිකිතක් නැතුව කියන. එතන තියෙන අවංකකම නෙවෙයි නැහැදිච්චකම. ඒ නිසා පාරමිතා පුරන කෙනෙක් ඒ නැහැදිච්ච තැනට නොයා යුතුයි. ඒ වගේම තමන්ගේ දුර්වලකම සංගවලා ඒක වහලා ඒක සාධාරණීකරණය කරලා යට කරන්නෙකු නොවිය යුතුයි. ඒක තමන් සිහිනුවණින් වටහා ගන්න ඕන මේක වරදක් කියලා කිව යුතු පුද්ගලයේ උපදේශයක් ගත හැකි කෙනෙකුට පමණක් හෙලි කරන්නට ඕන අනිත් අයට හෙලි කළා කියලා වැඩක් නැහැ. ඒ වගේම තමන්ගේ ගුණය යහපතක් කරගන්නා කෙනෙකුට හෙලි කළාට කමක් නැහැ. එහෙම නැති අයට හෙලි කරන්නට අවශ්‍යතාවයක් නැහැ. අ ලෝභය දුරු කළා වූද ලද දෙයින් සතුටු වන්නා වූ විවේකයේ භජනය කරන්නා වූ ජනයා හා අමිශ්‍රව වාසය කරන්නා වූ දුක් ඉවසන්නා වූ ඒ ඒ දෙයට ආශා නොකරන්නා වූ අවික්ෂිප්ත වූ නිහතමානී වූ අචපල වූ අවාචාල වූ පමණට කතා කරන්නා වූ සංසුන් ඉඳුරන් ඇත්තා වූ සංසුන් සිත් ඇත්තා වූ කුහකාදී මිච්ඡා ජීවෙන් වෙන් වූ ආචාර ගෝචර සම්පන්න වූ සල්ප වරදටද බියවන්නා වූ සිකපදයේ මනාකොට රක්නා වූ වීර ඇත්තා වූ සම්බෝධියට හා නිවනට යවන ලද සිත් ඇත්තා වූ ශරීරය ගැන හා ජීවිතය ගැන අපේක්ෂාවක් නැත්තා වූ සිකපද බිඳ කය හා ජීවිතය ආරක්ෂා කරගැනීමේ අදහසක් ඇති වුවහොත් ඒ වහා දුරු කරන්නා වූ කෙනෙකු විය යුතුය. දැන් මේ ගොඩාක් එකට මෙහි සඳහන් කරලා තියෙන්නේ. දැන් මෙතන කියනවා ශරීරය හා ශරීරය ගැන හා ජීවිතය ගැන අපේක්ෂාවක් නැත්තව. මේ කියන්නේ પરමත්ත පාරමිතා. එතකොට අර තමන්ගේ ජීවිතය ගැන හිතලා, කය ගැන හිතලා ප්‍රතිපත්තිය කඩන්නේ නැහැ. ප්‍රතිපත්තිය වෙනුවෙන් ගුණය වෙනුවෙන් සීලය වෙනුවෙන් ජීවිතය උනත් පරිත්‍යාග කරන්න උනොත් ඒකත් පරිත්‍යාග කරලා ඒ ගුණෙහි පිටනවා. ඒක මහ බෝසත්වරුන්ගේ සුවිශේෂ පාරමිතාවේ ලක්ෂණයක්. ඒක තමයි පරමත්ත පාරමී කියන්නේ. අවශේෂ කෙනෙක් ඒ පමණට යන්නට බැරි වෙන්න පුළුවන්. හැබැයි අඩුතරමින් Tamanට මේ ගුණෙහි පිටලා හිටියොත් මම මෙතන සිල් රකින්න ගියොත් එහෙම මට ලැබෙන්න තියෙන දේ නැති වෙනවා. මගේ සම්පත් ටික නැති වෙනවා. එහෙම හිතලා තමන්ගේ සීලය බිඳ ගන්නවා නම් තමන් ප්‍රතිපදාවෙන් ගිලිහෙනවා නම් අර භෞතික වස්තුන් අහිමි වීම දරා ගන්න බැරිකම නිසා ඒතනත්තා සීලය බිඳගත්ත වෙනවා. එතකොට එතන පාරමී කියන தത്വෙවත් නැහැ. අනුතරමින් අපිට සාමාන්‍ය කෙනෙකුට පුළුවන් වෙන්නට ඕන භෞතික සම්පත් දැන් දානයේදී අපි කියවනේ භෞතික සම්පත් පරිත්‍යාග කිරීම. අනෙකුත් පාරමිතාවලදී භෞතික සම්පත් පරිත්‍යාග කිරීම නෙවෙයි භෞතික සම්පත් අහිමි වුණත් ඒ ගුණයෙන් පිරෙහෙන්නේ නැතුව පවතින්නට තියෙන දක්ෂතාවය. එතකොට ඊළඟට තමන්ගේ අංග ප්‍රත්‍යංග වලට හානි වුණත් ප්‍රතිපදාවෙන් ගිලිහෙන්නේ නැතිව පවතින්නට පුළුවන් ශක්තිය. හැබැයි මේවා අපි පරිස්සමෙන් තේරුම් ගන්නට ඕන මිත්‍යා දෘෂ්ටිය නිසා වැරදි ආකල්ප නිසා එහෙම කරනවා නම් ඒක එච්චර උසස් කැපකිරීමක් නෙවෙයි. ඒක උදාහරණයක් හැටියට දැන් පහුගිය කාලවල අපි දැක්කා සමහර ස්වාමීන් වහන්සේලා පවා ඇඟට පෙට්‍රල් වක් කරගෙන ගිනි තියාගන්න. ඉතින් එතකොට ජීවිත පරිත්‍යාගයක්. එතකොට අනිත් අය දකිනවා මේ මහ බෝසත්වරයෙක් වගේ. අනුන් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරනවා. එතන පරිස්සමින් සිතා බලන්න නැතේ අනුන් රකින්නද මේක කළේ තමන් ප්‍රතිඥා දීපු අභිමානය රැක ගන්නද එහෙම නැත්නම් දේශමූලිකවද එහෙම නැත්නම් Tamanට ඕන දේ කොහොම හරි කරවන්නට කියන බලකිරීමටද ඒ ඒ පරිත්‍යාගයෙන් ඇත්තටම යහපතක් වෙනවද? එතන අදහස මොකක්ද කියන එක මත තමයි එතන ගුණයක්ද දුර්වලකමක්ද කියලා තීරණය. ඊළඟට අපි අර පෙර දිනක කිව්වේ අර ලේ වල යම්කිසි දුර්වලකමක් ඇති වෙලා වෛද්‍යවරයෙක් කියනවා මස් මාංශ අනුභව කරන්නට කියලා. එතකොට ඔහු මස් මාංශ අනුභව කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මස් මාංශ අනුභව කරන්න කැමති නැහැ. ඊට පස්සේ වෛද්‍යවරු කියනවා එහෙනම් මෙන්න මේ විටමින් එක ගන්න. ඒ විටමින් එක ගන්න කිව්වන් පස්සේ ඔහු අන්තර්ජාලයට ගිහිල්ලා බලනවා මේ විටමින් එක හදලා තියෙන්නේ මොනවද. ඒකට මොනවා හරි සත්වයින්ගේ සම්බන්ධතාවයක් තියෙනවා ඔහු ඒක ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඔහු මා සමග කියනවා හැමදෙන්නේ මම ජීවිතේ නැති වුණා. මම මේ විටමින් ಜಾති ගන්නෙ නෑ. මොකද ඒවට මේ සත්වයින්ගේ යම් යම් කොටස් එකතු වෙලා තියෙනවා. එතකොට දැන් මේ බඳු කතාවක් කියන්නේ ඇත්තටම මොකක්ද එතන පරමාර්ථය? එතන සීලයද, ගුණයද, ප්‍රතිපදාවද? ඇයිද එහෙම ප්‍රතිපත්තියක එල්බගෙන ඉන්නේ? ඒක ඥාන සංප්‍රයුක්තවද? ඒ ඒ තමන්ගේ මනෝභාවය, තමන්ගේ චේතනාව මත තමයි ඒක උසස්ද නැද්ද කියලා තීරණය වෙන්නේ. එහෙම නැතුව අර තමන් යම් කිසි දෙයක් කරපු පමණට කැප කරපු පමණට මට සියල්ල නැති වුණත් මම මේක නම් අතාරින්නේ කියලා ඒක හිතුවක්කාරකමද එහෙම නැත්නම් ඒක ගුණයද ඒක පරිත්‍යාගය ඒක තීරණය වෙන්නේ ඒ මානසික தත්ත්වය සහ ඒන් සිද්ධ වෙන ප්‍රතිඵලය මතයි ඒවා හරිය පරිස්සමින් අපි තේරුම් ගන්නට ඕන ඊළඟට අල්ප මාත්‍ර විශේෂාධිකමයකින් සතුට නොවිය යුතුය. මතුමත්ෙහි ලැබිය යුතු ධානාදී ගුණ විශේෂයක් ලැබීම සඳහා වැඩ කිරීමෙහි නොහැකිලෙන්නා වූ නොපසුබස්නා වූ බලවත් ත්‍රීරියෙන් යුක්ත විය යුතුය. මේ විදිහට තවත් බොහෝ කාරණා මේක පැහැදිලි කරනවා. මම හිතනවා මේ ටික අපට ඒ චාරිත්‍ර සීලේ ප්‍රතිපත්ති ක්‍රමය පිළිබඳව ප්‍රමාණවත් කියලා ඉතින් නායක හඳුරෝ මෙහි තව බොහෝ කාරණා මේවත් එක්කලා එකතු කරලා දක්වලා තියෙනවා. අපිට ප්‍රධාන වශයෙන් අවශ්‍ය කාරණා ටික අපි දැන් මේ සති කීපයක් මුළුල්ලේ කතා කළා. සීලය කියන්නේ මොකක්ද? ඒ පිළිබඳව මහානායක හඳුරන්ගේ මාර්ථ විග්‍රහයක් අපි කතා කළා. තිරස්චීන සීල, මනුෂ්‍ය සීල, ආර්ය සීල කියලා. එතන කෙනෙකුගේ ප්‍රകൃතිය, කෙනෙකුගේ ස්වභාවය, සීලය කියන අර්ථයෙන් ඊළඟට තිරස්චීන ධර්මයෙන් ඔබට ගිහිල්ලා මනුෂ්‍ය ධර්මයේ පිහිටීම ඒනොත් ඔබට ගිහිල්ලා ආර්ය ධර්මයේ පිහිටන්නට අපි කෙසේ ක්‍රියා කළ යුතුද? එහිදී වාරිත්‍ර චාරිත්‍ර වශයෙන් කොටස් දෙකක් තියෙනවා. නොකළ යුතු දේවල් සහ කළ යුතු දේවල්. එතකොට නොකළ යුතු දේ අපි නොකර සිටින්නේ කවර පදනමකද? ඒක ශික්ෂණයක් හැටියටද, සංවරයක් හැටියටද, ගුණයක් හැටියටද? ඒ වගේම අපි කල යුතු දේ කරන්නේ ශික්ෂණයක් හැටියටද සංවරයක් හැටියටද ගුණයක් හැටියටද අන්න ඒ විදිහට අනුක්‍රමයෙන් තමයි මේ ප්‍රතිපදාව තුල අපි වැඩෙන්නේ තිහුඟක් වෙලාවට අපි ආත්ම මූලික සංකල්පයකින් වැඩ කරනකොට අපිට මේවා ශික්ෂණ මාත්‍ර විතරයි. බාහිරින් අපි දේවල් කරන්න උත්සාහ කරනවා. ඇතුළත ඒවා පිළිබඳ පිරිපුන් හැඟීමක් නැහැ. නමුත් අපි මානුෂීය හැඟීම් වර්ධනය වෙනකොට තමන් ගැන වගේම අනිත් අය ගැනත් අපට ලොකු හැඟීමක් තියෙනවා. එතකොට සියලු දෙනාගේම යහපත පිණිස ආත්මාර්ථය සහ පරාර්ථය කියන උභයාර්ථයම සැලකිල්ලට ගෙනයි අපි එතනින් එහාට කටයුතු කරන්නේ. එතකොට ආධ්‍යාත්මික කියන තැනට තමන්ගේ පංචස්කන්ධය පිළිබඳව පැහැදිලි වැටහීමක් ඇති කරගන්න. ඒ එහි නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒවා ප්‍රත්‍ය වෙන්නේ කොහොමද? මේවා වටහා ගන්නකොට අපිට ලෝකය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා සමස්ත නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය වැටහෙනවා. ඉන් ඔබට අපි කටයුතු කරන්නේ ධර්ම න්‍යාය තේරුම් ගන්න. ඒතරේ ධර්ම න්‍යාය තේරුම් ගත්තාම මමය ඔහුය කියලා එහෙම වෙනසක් නැතුව යහපත යහපත හැටියට අයහපත අයහපත හැටියට දකින්න පුළුවන් බෙහෙත් පැලෑටියක් මගේ වත්තේ තිබුණත් අනිත් කෙනෙකුගේ වත්තේ තිබුණත් ඖෂධය ලොවට යහපත පිණිස පවතින. ඒ නිසා තමන්ගේ වත්තේ තියෙනක විතර නෙමෙයි අනුන්ගේ වත්තේ තියෙන දේ රකින්න උත්සාහ කරන්න. එතකොට විස සහිත දේ මගේ වත්තේ විතරක් නෙමෙයි අනුන්ගේ වත්තේ තිබුණත් ඒක අනර්ථකාරී. එහෙම දකිනකොට ඒකේ තියෙන අනර්ථුර පෙන්වලා දීලා ඒක ඉවත් කරන්නට ක්‍රියා කරන්න සහාය වෙන්න පුළුවන්කම තියෙනවා අර පුළුල් වශයෙන් දකින්න. එහෙම නැත්නම් අනුන්ගේ වත්තේ වසවිස තිබ්බයි කියලා මට ඇති ප්‍රශ්නයක් නෑ. ඒ වගේම එයාගේ වත්තේ බෙහෙත් තිබුණයි කියලා මට ලැබෙන්නේ නෑනේ මගේ වත්තේ තිබුණොත් නේ. එහෙම බෙදා ගන්න තත්වයක් අපිට ඇති වෙන්නේ අර ආත්ම මූලික සංකල්පයන් මත ඒ නිසා අනුක්‍රමයෙන් ආත්ම මූලික தත්වයෙන් අපි මානුෂීය මට්ටමකට එතනින් ආධ්‍යාත්මික දැක්මක් තුළ අපි කොහොමද මේ පාරමිතා ධර්ම ප්‍රගුණ කරන්න කියලා අනුපිළිවෙලින් ඒවා පුරුදු කරන්නට ඕන. එතකොට මම හිතනවා අද සීල පාරමිතාව සම්බන්ධව අපි සාකච්ඡාව අදින් නිමා කරමු. එතකොට අපිට ඊළඟ සතියේ ඉඳලා අපි සාකච්ඡා කරන්නේ නෛෂ්කාම්‍ය පාරමිතාව පිළිබඳවයි. ඉතින් අද දේශනාව අපි මෙපමණකින් නිමා කරලා ධර්ම සාකච්ඡාවට යොමු